ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට පෙර සිහිපත් කරන්න ඕන පසුගිය සතියේ සෙනසුරාදා අපි ධර්ම සාකච්ඡා පැවැත්වුවේ නැත්තේ කතරගම කිරිවෙහෙර අභියස දස සර්වඥ පූජාව පවත්වලා රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරු දුරු වෙලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානය සිද්ධ කළා. ඉතින් ඒ අරමුණ මුල් කොටගෙන අපි විශේෂ පින්කම් තුනක් සංවිධානය කළා අනුරාධපුර රුවන්වැලි සෑය අභියස ඊළඟට මහියංගනේ මියුගුණ සෑය අභියස සහ කතරගම කිරිවෙහෙර අභියස. මේ පින්කම් තුන අනුපිළිවෙලින් සිද්ධ කරලා තුන්වෙනි පින්කම තමයි පසුගිය සතියේ සෙනසුරාදා කතරගම කිරිවෙහෙර අභියසදී සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් ඒ පිළිබඳව දැනුම් දුන්නාම බොහෝ දෙනා ඒකට දායකත්වයේ දරුවා මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන විශාල පිරිසක් ධර්ම යාත්‍රා ගෲප් එකට සම්බන්ධ විශාල පිරිසක් තරුණ බාල මහලු වැඩිහිටි හැම දෙනාම ඒ සඳහා බොහොම සත්භාවයෙන් ඒ කටයුත්තට දායක වුණා. ඒ වගේම බොහෝ දෙනා ද්‍රව්‍ය සම්පාදනය කරලා දුන්නා. ඒ වගේම මේ තරුණ දරුවෝ හරියට කැප වෙලා ඒ පිළිබඳව සංවිධාන කටයුතු කළා. එතකොට පිරිස ඒක රාශී කරගෙන ඒ අයට වැඩ කටයුතු බෙදලා දීලා ගාක් දෙනා එකතු වෙලා හොඳින් ඒ පින්කම කරන්න සමත් වුණා. ඒ සඳහා දායකත්වයේ දරු ද්‍රව්‍ය සම්පාදනය කරලා දුන්නු. සංවිධාන කටයුතු කළ වැඩ කටයුතු වලට අප කැප වුණු ඒ සෑම සියලු දෙනාටම අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. රට ජනතාව සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ මහඟු කාර්යයකට සත්භාවයෙන් යුක්තව අත්හිද්දීම පිළිබඳව හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැම දිනාගෙම චිත්ත සංකල්පනාවන් යහපත් වූ චිත්ත සංකල්පනාවන් සමෘද්ධිමත් වේවා. රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වෙන්නාseම පෞද්ගලිකව ඔබගේ සුරක්ෂිත භාවයත් ඒ වගේම සුවසේ ගුණ නුවණ වඩන්නටත් මේ කුසලය හැම දිනාටම හේතු වේවා කියලා අපි විශේෂයෙන් ආශිර්වාද කරමු ඊළඟට ඒ පින්කම් සඳහා අපි දැන් රුවන්වැලිසෑයේ පින්කමට දායකත්වයේ දරූ පින්නතුන්ගේ ඉතිරි මුදල් අපි නැවත සම්බන්ධ කරගත්ත මහියංගන සෑරදුන් අභියස කළ පින්කමට එතනින් ඉතිරි වෙච්ච මුදල් අපි නැවත සම්බන්ධ කරගත්ත කිරිවෙහෙර අභියස පින්කමට දැන් ඒ පින්කමෙනු තව ත්‍යාගී දුව ඒ ආධාර එකතු වෙච්ච සහ වියදම් වෙච්ච හදලා එතන සටහන් කරලා තියෙනවා 103000ක් පමණ මුදල් එතකොට අපි අතේ ඉතිරිව තියෙනවා මම හිතන්නේ ඒක සටහන් වෙච්ච නැති ඒවත් තව පොඩි පොඩි ඒවා ඇති සමහර අය එහෙම නමක් ගමක් සඳහන් කරන්නේ නැතුව කිරිවෙහෙර පින්කම සඳහා කියලා රුපියල් 1000 2000 ඔහොම එවපුවයක් ටික ටික තියෙනවා එතකොට ඒ ඔක්කොම එකතු කළාන් පස්සේ තව 150000 කියන්නේ සම්පූර්ණම අපේ ඉතිරිව තියෙන මුදල් ගිණුමට බැර කරලා තියෙන මුදල් රුපියල් 150000ක් විතර වගේ ඒ පූජාවෙන් ඉතිරි වෙච්චා තියෙනවා. එතකොට ඒ මුදල් අපි වෙනත් දෙයකට යොමු කරන්නේ නැහැ. මොකද දස සර්වඥ පූජාව සඳහා වෙන් කරපුවා. එතකොට දස සර්වඥ පූජාව සඳහාම ඉදිරියේ පවත්වන තවත් දස සර්වඥ පූජාවක් සඳහාම මේ මුදල් වැය කරන්නට අපිව සුරක්ෂිතව වෙන් කරලා තියෙනවා. ඊළඟට අපි දැන් මේ දසසර්වඥ පූජාවන් සඳහා විවිධ භාණ්ඩ මිලදී ගත්තා. විදේශ රටවල් වලින් ටිකක් අර රන් පැහැ ට්‍රේ ආදිය හුඟක් අය දායක වෙලා ඒවා අරගත්තා. එතකොට ඒවත් අපි දස සර්වඥ පූජාව සඳහාම වෙන් කරලා තියෙන නිසා ඒවා වෙන දෙයකට පාවිච්චි කරන්නේ ඒ දස සර්වඥ පූජාවන් සඳහාම ඉදිරියේදී පරිහරණය කරන්න ඒවා සුරක්ෂිත කරලා තියලා තියෙනවා. ඒ කාරණයක් මෙතනදී විශේෂයෙන් සිහිපත් කරන්න හිතුවේ හැම දිනාගෙම දැන ගැනීම සඳහා.